දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තහතරින්දත් ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාව ආරම්භ කරමු. සීරිසිංහ මහත්තයාට ආරාධනා කරමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මණ තෙරුවන් සරණයි. කිසිම අරමුණක් මෙනෙහි නොකොට සක්මන් කරන විට උකුල් ඇටවල සිට දණහිස විලුඹ ඇඟිලිවල ඇට මේ සමගේම ක්‍රියාව හොඳින් දැනේ. මෙම ක්‍රියාවලියම මෙනෙහි කරන්නේ සක්මන් කරන විට හිසේ බරගතියද දෙපා නොදැනීම ඉදිරියට යන බව හොඳින් දැනේ. මේ සම්බන්ධ උපදෙස් පතමි. පර්යංකේ. පට්ටලවන ආසනයේ ගතියෙන් කයේ පටවි ධාතුවේ තද ගතියක් දැනේ. මූල කර්මස්ථානයේ නිසා ආනාපාන සතිය වඩමි. අවසානයේ ගොරෝසු ගතියක්, සීතල ගතියක්, ප්‍රාශ්වාසයේ උණුසුම පිටවන ගතියක් දැනේ. විනාඩි 10කින් පමණ ආශ්වාස ප්‍රාශ්වාස නොදෙනියයි. සිත මූල කර්මස්ථානයේම පවතී. විනාඩි 20කින් පමණ කය නොදෙනියයි. ආශ්වාසයේ ප්‍රාශ්වාසය සුලන් රැල්ලක් පමණක් බව දැනේ. මේ අවස්ථාවේ සිතට සතුටක් දැනේ. දවසේ සෑම භාවනා අවස්ථාවකදීම ආස්වාස ප්‍රාස්වාසය සුලන් රැල්ලක ක්‍රියාවලිය බව දැනුණද ප්‍රීතිමත් ගතියක් නොපවතී. මෙය මම භාවනා කරන විදිහේ වරදක් දැන නොදනි. නොදනිමි. භාවනාව හොඳින් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ දෙපැන්නමෙත උපදෙසයි දෙමි. ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මේක මේ විදිහට එදිනදා වැඩ කරනකොට තමයි කය කෙරේ යලබි සතිය වැඩිවීම සඳහා කලියුත්තක් තියෙනවනේ කරා. පුළු පුළුවන් වෙලාවට මොනතරම් රාජකාරී යුතුයකම් වගකීම් තිබුණත් චිත්තක්ෂණ කීයක් අවස්ථා කීයක තමන් ඉන්න ඉරියව්ව දැක් ගන්න පුළුවන්ද කියලා තියෙනවනම් සක්මණේ වගේම පරියන්කේ වගේම ඒ වැඩි වෙන වැඩි වෙන චිත්තක්ෂණ පාස සතිය වැඩෙනවා මේකත් මම හිතන්නේ මේ ආස්වාසය කියන පදේ වරදවල වචනේ කියුනේ ඒක නිසා මේකේ ආස්වාද ප්‍රසවාස දෙක පිළිබඳ විස්තර තියෙනවා. අවසාන කිරපදේ මම හිතන්නේ මට ඇහුනේ අවසාන කියනවා. ගෙනමත් මේ ආස්වාසයක් ගැන මේ කතා කරන්නේ. ඒ කියවීමේ දෝෂයක් තියෙන්නේ. අන්නේ විදිහට විස්තර පුළුවන් හොඳට බලන්න ඉඳගෙන ඉන්නකොට ඇවිදින්නේ නැහැ කියලා දන්නවනම් ඕක තමයි ඉඳගෙන ඉන්න භාවනාව කියන්නේ. ඇවිදිනකොට මම මේ ඇවිදි හිඳගෙන නෙවෙයි කියලා දන්නවා. ඕකට තමයි ඇවිදින භාවනාව කියන්නේ. එදින්දා ජීවිතය ගත කරන මම ඉඳගෙනත් නෙමෙයි හිටගෙනත් ඇවිදිනවත් නෙමෙයි මේ අතපය හොදනවා මුණ හොදනවා දත් මදිනවා පිඟන් හොදනවා කියලා දන්නොත් ඔච්චර තමයි භාවනාව කියන්නේ. අප පුළුවන් තරම් ඉන්දියාවට සාදර වෙන්න ලියලා තියෙන උත්තර දෙක හොඳයි. ඒ අනුව එදිනදා කටයුතු වලදී මේක දැනෙන්න අරින්න කියන එකයි මට දෙන්න තියෙන උපදේශය. ගරුතර ස්වාමි වහන්සේ පෙර දිනවල පර්යංකය හා සක්මන් භාවනාව ගැන ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කර කමඨහං සුද්ධ කරගතිමි. එදිනෙදා සතිය පැවැත්වීම. උදේ අවදි වීම. නියමිත වේලාවට අවදි යුතු බව පෙර දින නිින්දට පෙර සිතට ඇතුල් කර නිදාගනිමි. ඒ නිසා පසු දින නිින්දෙන් අවදි වෙන විට තවදුරටත් නිදා ගැනීම ආශාවක් ඇති නොවේ. සමහර දිනක අවදි වෙන විට ඇතම් සීන හා පෙර දින ගැටලු ආදිය නිසා කෙලෙස් බහුල වේ. එවිට සබ්බපාපස්ස වැනි ගාතාවක් එක දිගට අමුණා මුහුණා කෙලස් වේග අඩු කරමු. සෑහෙටම සිතට එන සිතුවිලි රාග දේශ මොහ ආදී ලෙස වර්තිරීමට පුරුදු සිටිමු. එමෙම මගේ ජීවිත චරිතයේ ඇති බොහෝ අඩුපාඩු එතනම එතනම පෙන්වා දෙන ගතිය ගතියක් දින දින දියුණු වන සත්‍යයෙන් සිද්ධවන බව හොඳින් දැනේ. යම් වේලාවක සතිය නොපවතුනේද ඒ කාලපරාසය මෙපණ මෙපණ වේලාවක් කීමටද හැක. එමෙන්න මේ වේලාවේ සිතේ ආවේග කෙලෙස් මොනවද යන්න හොඳින් මතක තිබේ. ඇතැම් දිනක මුළු දවස පුරාම සමහර සංකීර්ණ ප්‍රශ්න සිතට වැදේ. එවිට හේතුඵල ධමයක් කර්මඵලයක් සීපත් කරගෙන බුදුන් වහන්සේගේ ප්‍රශ්නවලත් ප්‍රශ්න වලට මොහොන දුන්නා ඈ සිතට කියමු. ඉන්පසු ඒ ගැටලු මොහොන දෙන්නේ ඒ ඉන්පසු ඒ ගැටලුවට මොහොන දෙන්නේ කවුද කියා බලමු. එවිට මම කියා අල්ලාගත් මේ ශරීරය නේද යන්නත් දැනේ. ඉන්පසු මේ ශරීරයේ අජීවී රූපයක් නේද යන්න සිරුර කොටස් කර බලමින් සිටමි. එවේලෙහි යම් වැරක් කළේ නම් ඒ නවතා මුළු කායතම සිත යොදා පුරුදු කමඨහන පිම්බීම හැක්වීම ඒ ඒ ඉන්න ඉරියව්වෙම ඉඳගෙන විතක අරගෙනමද කරමි. ටික වේලාවක් ටික වේලාවකින් ගැටලුව අමතක වී කමඨහන හොඳින් පෙනේ. එවිට ගැටලුව අමතක එවිට ගැටලුව නිසා රත් වී වේගවත්ව තිබූ නාඩි සිසිල් වී කය සිසිල් වේ. තදින් වැළූ පටියකින් හිස ලිහිල්වන්නාක් මෙන් හිස සෑහළු වේ. ටිකෙන් ටික සතිය තවදුරට තව ක්‍රමවත් වේ. ඇස් සැරගෙන සිටීම පිම්බීම හැකිලිම පෙනේ. පිරිසක් මැද සිටින විට කයට සිත යෙදුවොට අතුල්පතුල් වලට සතර මහා ධාතුන්ගේ ස්වභාවයත් හොඳින් දැනේ. ශරීර අංග චලන රූපකට සේද අනිකුත් සියලු දෙනාද රූපකට දඟලනලාක් මේ සේද මමවත් මමවත් අන් පුජ්‍යලයක්වත් කියාගන්න කිසිම දෙයක් සත්වයක් මේ ලෝකේ නැහැ නේද කියා විතක ශනික සිතුවිලි සිතරේ. ආහාර ගණිද්දී ආහාර සහ ශරීරය සතරමා ධාතුන් වලින්ම සකසුනා බව බවත් ව්‍යංජන අතර අනද්දී අතර දැනෙන තද බව, දියර බව, සීතල උණුසුම් බව, හට යනු ඒ අතේ ඇති සම තවත් මට සිරුටි ඇති තැනක් බවත් එතනට දැනෙන්නේ තද බව, ශීත උෂ්ණ බව නේද යන්නත් හොඳින් බලන අතර රසයක් දැනුන විට ඒ බව රස දැනුන අය සිතමි. මා රාජකාරී කටයුතු කරන්නේ මොලේ වේසමින් ලිවීම ගණන් සැදීම ආදියයි. එෙහිදී පෑන අතර තදවීම සිහිපත් කරගෙන කරන වැඩ නිර්වෘල නිරෝධ කිරීම පමණක් කරමි. ඒ ආකාරයට මොලේ වෙනත් දෙයක් කරේ තදින් වෙහෙසෙන විට තවදුරටත් සතිය පැවැත්වීමේ ක්‍රමයක් ඇද්ද යන්නත් ඒත් සතිය පැවැත්වීමේ ක්‍රමවල යම් අඩුපාඩු වැඩි දැන් ඇත්නම් පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. උඹෙන් කර ඉස්සල්ලා එකේ එදින්දා විස්තර නැතුව සක්මණ පරියංග විස්තර තිබුණා. මේකේ සක්මණ පරියංග විස්තර නැහැ. හේතු දන්නවලා එදින්දා වැඩ ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට එදින්දා වැඩවලදී හොඳට වෙනදට වැඩිය විචිත්‍රව විවිධ ක්‍රම සහ විදි හරහා සතිය පිහිටවනකොට මේක දිගට යන්න නම් නැත්නම් Brahmacharya වැඩෙන්න නම් නිත්‍යපතා පරියන්ඛය සක්මනයි සිද්ධ වෙන්න ඕන. කාලසටහන හරියටම නිත්‍යපතා වෙන. ඒකට අර එදිනදා වැඩවලට ලොකු ගුණයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඉස්සල්ලා එක්කනට කියන්න ඕනේ එදිනදා වැඩ ගැන හිතන්න කියලා. මේ එක්කනට කියන්න ඕනේ මේ එදිනදා වැඩ ගැන හොඳට සතිය විස්තර වෙලා විවිධාංගීකරණ වෙලා යන්න නම් පරියන්ඛය සක්මනයි දෙක නිත්‍යපතා කරන්න ඕන. මේ දෙක එකිනෙකට සම්බන්ධ වුණාට පස්සේ ජීවිතේ භ්‍රමචර්ය වෙනවා. නැත්තම් තපස කියන එක එහෙම නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයක් බාටපත් වෙන ඉතින් එක එකනකට ඉන්නේ ඉස්සලක් කරනවිල තියෙන පරියන්කේතා සක්මනහරා දෙවෙනි එකන විස්තර කරනවා සක්මන සහ පරියන්ක විස්තර නොකර මේක හරහා කොයි එකකින් හෝ අල්ලගත්තට පස්සේ මේ තුන එකට සමவாயයකට දාගෙන නිති කාලතරණහට වැඩ කරන්න. එතකොට ඕනම කෙනෙකුට කරන්න ඕන දේ දන්නවනම් ඒකට ක්‍රමසහවිදි ලක්ෂයක් තියෙනවා. ඒ හැම ක්‍රමයක්ම හැම විදියක්ම සාධාරණයි හොඳයි. බෙදා හදාගත්තට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා ගොනු ඇති කරගන්න කියන එක තමයි මේ දීපේ කනාල කියන්න තියෙන කාරණා. ගෞරවනීය ස්වාමි වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී සංඛාරෝපේක්ඛා ඥානය සම්බන්ධව වහන්සේ විසින් දේශනා කළා. ඕනෑම ප්‍රශ්නයකදී ගැටීමකින් හෝ ඇලීමකින් තොර සිටීමට හැකියීම සංකාරූපේක්ඛා ඥාණයට හේතු වනවාද? මේ ඥානය සම්බන්ධව තවත් සවිස්තරාත්මකව ඔබ වහන්සේ පාදා දෙනවා නම් සියලු භාවනා යෝගීන්ට යහපත සිඳුරන ඇත. ඒ නිසා අප ගැන අනුකම්පාවකට සංකාරෝපේක්ෂා ඥානය සම්බන්ධව විස්තර දේශනා කරන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඇත්තට මේ වගේ අර සෝවාන් මාර්ග ඥානෙ ආරි නැත්නම් ආරියත් මාර්ග ඥානෙ සංකාරූපිකාගේ වම ගෝධනේ කහන්න කැමති. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මට පුළුවන් නෙවෙයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියලා කියන්නේ නැතුව මේ සංකාරූපික අල්ලන්න ගියාම පස බිම යනගන්න ගැන කනගාටු. දැන් මේ කතා කරන එක්කනට වාඩි වෙලා ඉන්නකොට කොච්චර වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන්ද? ඉන්න බව දන්නවද? සක්මන් කරන වෙලාවේදී Tamanට කොච්චර වෙලා මම වාඩි වෙලා නෙවෙයි සක්මන් කරන බව දන්නවද? එනනම් මේ ඉදින්දා වැඩ කරනකොට මේ රූකඩ නැටවිල්ල දන්නවද කිව්වොත් ඒ හරහානම් පුළුවන් සංකාරුපේක්ඛාට යන්න. මේ සියලු ලෝක සත්‍යයකදී මහා කරුණාවෙන් සියලු දෙනාගේ අනුකම්පාවෙන් සංකාරුපේක්ඛා ඥානය කියලා දෙන්න කියන කෙනා ගැන මට නිකන් සැක ඇති වෙනවා. ඒ නිසා මම හිතාන හිටියේ අද බණට කියන්නම් කියලා තමයි හැබැයි. මට මට දැන් නොකියන්න හිතෙනවා. අනුන්ගේ සීනි කිරණයකට මම කොහොමඩක්වත් කැමති නෑ. එපා කිසිම කෙනෙක් ගැන හිතන්න යන්න එපා. ඒ හිතන හැම එකකින්ම වෙන්නේ මේ අනවශ්‍ය වගකීමක්. අපි මේ Tamanට කරගන්න ටික කරගෙන යන්න. මෙතෙන් ආවට පස්සේ කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට යටතුත් නැහැ නායකත්වයකුත් නැහැ. නිකම් නිකම් බ්‍රහ්මචාරී. සමගව බ්‍රහ්මචාරිය හැසිරෙන්නන් අනික් කරා කෙරේ අනුකම්පාව තියෙනවනම් ඔය සංවිධානය කරන්න ඕන කිව්වොත් නම් මං අහනවා ටිකක්. හැබැයි ඒකත් තෝරලා බලලා කිරලා බැනලා ටොක්ක කරන තමයි මං අහන්නේ. එහෙම නැත්නම් මේ පැහි වචන ඉල්ලන්න පටන් ගන්නකොට මම දන්නවා වයර් මාරු කරගෙන ඉන්නේ කියලා. ඒ අහන කට්ටිය ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ මේ ප්‍රශ්නේ අහපු එකනටයි මම මේ කතා කරන්නේ. be mindful mind your own business. තමයි සතිමත් වෙන්න අනුන්ගේ වැටවලට ඇඟිලි ගහන්න යන්න එපා. මම මේ තරහට නෙවෙයි කියන්නේ. කොහොමවත් අද දේශනාවේ ඒක ටිකක් අපි ගත කරන්න වෙනවා. මම ඉල්ලගෙන කණ්ඩ ගියාම මට දෙන්න හිතෙන්නේ නැහැ. දිනකන් හිටපන්. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ධර්මදේශනාවට අදාළ ප්‍රශ්නයකි. කම්මසකතා සම්මාදිට්ඨියටත් සමත සම්මාදිට්ඨියටත් වඩා විපස්සනා සම්මාදිට්ඨිය උසස් වේ. විපස්සනා සම්මාදිට්ඨියට පැමිණ තනත්තා කම්මස්සකතා සම්මාදිට්ඨියටත් සමත සම්මාදිට්ඨියට දිට්ඨියත් අතෑරිය යුතුයයි ධර්මදේශනාවදී දේශනා කළා. එවිට කම්මස්සකතා සම්මාදිට්ඨිය වරන්ත තිරු ස්වාමීන් වහන්සේ දානශීලයේ කියලා. වැනි ඒවා අතහැරන අතහැරීමට හඳුන්වන්නේ ඒවා ඊතරම් උසස් නොවන බව සැලකීමද ඒවා නොකර සිටීම නොයි නේද මේ පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට මෙම භාවයේදීම අති උත්තම චතුරාර්ය සත්‍ය අවබෝධය අයපත මට තේරෙනවා මේ දානය සහ සීලය වෙනුවෙන් අඩක් නගන්න හදන එක අයිතිවාසිකම් තවරු කරන්න ඕනේ මම දෙන්න බෑ යන්න දෙන්න බෑ ෆයිට් එකක් දෙන්න ඕනේ කියලා කෙනෙක් තමයි. ඉතින් එන බුද්ධහම ගැන හැඟීමක් තියෙන කෙනෙක් තමයි. මේ අතාරින තියෙන අමාරුව බලන්නකෝ. මේක අතාරින්න බෑ. ඉතින් ඒක නිසා මේ කමන්නේ අතහැරියට කමන්නේ ඒකට පොඩ්ඩක් ගෞරව කරලා සැලුට් එකක් ගහලා උඩ තියලා අතාරිමු කියන වගේ කාරණාව තේරිලා කතා කරන්නේ. ඒක දැනව සතුටක් තියෙනවා. කියන්න ඕනක තේරිලා තියෙන්නේ. නමුත් මේ දාණය අපි පුරුදු කෙරුවේ අපේ සදාචාරයේ හරහා එතනින් උඩට එන්න. ඊට පස්සේ ඒක අතහරින්න බැරි කමේ තියෙන අමාරුකම. හිතෙනවා මේක මෙහෙම කිව්වොත් එහෙම අනික් බෞද්ධයොත් අප්සෙට් ඇයි. ගෙදර ගියාම සහෝදර සහෝදරත් අප්සෙට් ඇයි. අන්තික ස්වාමීන් වහන්සේලාත් කට්ටිය ගල් ගහයි. අයි මේ සීලේ පා කියනවා සමා දාන එපයි කියනවා කියලා නේ කියන්න හදන්නේ. ඒ නිසා අපි ඒකේ අයිතිවාසිකම් තහවුරු කරලා ඒ ටික ඉවරනට පස්සේ පුළුවන් නම් යන් සම්මත මේ මේ විපස්සනා සම්මාදිට්ඨියට කියලා පුදුමාකාර මේ මේ බහල පන්තිය ගැන කල්පනා කරන ගතියක්. ඉතින් අසේවනාච බාලාණං පණ්ඩිතාණං ච සේවනා කියලා බුදුහාමුදුරු කියන්නේ පඬිතියන්ගේ ඇසුර තමයි වැදගත් දේ. හැබැයි ඒකට යන්න නම් බාලි වැසිර කිරීම අතහරින්න බැරි කෙනාට පඬිතියගේ ඇසුරක් ලැබෙන්නේ අපිට ඉදිරියට යන්න බැරි අපේ හොඳ ටික නිසා. ඒ හොඳ අතහරින්න දැන් අපිට හිතෙන්නේ ඒක ලොකු මේ ಗುಣමගුකමක්. මම එකක් කියන්නම්. විපස්සනා ඥාන සම්මාදිට්ඨියට ගියාට දානීය සීලය අපි අතහැරියත් නැතත් දාන සීලය අපිව අතහරින්නේ නැහැ කියලා මතක තියාගන්න. එතකොට ඊගා ගෑති වාසනාව ගියා බලාගනි. ඒ ඒ දානය සහ සීලය අපි අතහරින්න ගියත් දානය සහ සීලය අපිව අතහරින්නේ ඒක ගැන බය වෙන්න එපා. අපි දැන් අයන්න කියලා ඉගෙනගෙන ඊට පස්සේ අයන්න අල්මයින් මායන අම්මා කියන වචන ඉගෙනගෙන අම්මා ගෙදර එයි කියන වාක්‍ය ඉගෙනගෙන ඒ වාක්‍ය සඳහන් වෙලා තියෙන රස්සා ඉවරලා අම්මා ගෙදරන කියන ඡේදේ ඉවර වෙලා යනකොට අපි ඒ ඡේදේ ඉගෙන ගන්නකොට අයන්නට නිග්‍රහ වෙලා නැහැ අයන්න හරහා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ ඉතින් ඒකට මේ අයන්නට ආය වැඳ වැඳ ඉන්න ඕන කියලා දඟලන්න ඕනේ නැහැ. අපි මේ යන්නේ ඒක උඩ. අයන්න මත ඉඳගෙන තමයි වචන හදන්නේ. වචන මත ඉඳන් තමයි වාක්‍ය හදන්නේ. වචන වාක්‍ය මත ඉඳන් තමයි පරිච්ඡේදයක් හදන්නේ. පරිච්ඡේද මත ඉඳන් තමයි රචනයක් හදන්නේ. මේ රචනය හදනකොට ඒ අයන්නට දෙන්න ගෞරවය සිද්ධ වෙනවා. ඒක නිසා ඒ ගුණ ධර්ම ගැන අය කියන විදිහට වඩා හොඳ නිසාද විපස්සනා ඥාන සම්මාදිට්ඨිය උතුම් කියලා සලකන්නේ ඕ. හොඳ සහ වඩා හොඳ දෙක අතර පෙන්නලා හොඳ ගැන කතා කරනකම් කවදාකවත් වඩා හොඳට අපිට යන්න බෑ. ඒ නිසා හොඳේ තමයි අපිට වඩා හොඳට යන්න තියෙන බාධා. ඒකත් සම්ප්‍රදාන කුල බෞද්ධයට විතරයි ඔය වැඩේ තියෙන්නේ. අනික් අයට ඒක නෑ. ඒ නිසා ප්‍රශ්නේ තීරුම් අරගත්ත කෙනෙක් කියලා තියෙන නිසා මම හිතනවා මම මේ කියන වචන තීරුම් ගන්න පුළුවන් වෙයි කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මීට පෙර මම ඔබ වහන්සේට ආනාපාන සති පිළිබඳ පරයන්ක විස්තරයක් ඉදිරිපත් කළෙමි. එෙහිදී සුලංගරද දැනන ආකාරයත් ඉන්පසු එය සිහින් වී නැති වී ගිය ආකාරයත් මෙන්ම ඉන්පසු සෝදායි තත්ත්වයක් සමග විවිධ ආලෝක, ශබ්ද, සිතුවිලි ඇති වී නැති වී යන බව විස්තර කළෙමි. මම අද දින සක්මන් භාවනාවේ යෙදෙන විට මුලින්ම සිටගෙන සිටන ඉරියව්ව සිහිපත් කළෙමි. ඉන්පසු ඇවිදින ඉරියව්ව පය පොළවේ ගැටි තදවන ආකාරය හා ඉන් ලිහිල්ලි සහැල්ලු වන ආකාරය කිසිත් සීපත් නොකර ඉබේ වන ආකාරය නිරීක්ෂණය කළෙමි. මේ අතරතුර සිතුවිලිද හා ශබ්දද ඇති වී නැති වී ගියද සිතට යම් සහනයක් දැනින. විනාඩි 30කට පමණ විනාඩි 30ක් පමණ සක්මන් භාවනාවෙන් අනුතුරුව පරණක සඳහා වාඩි වුණා. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. නමුත් වාඩි සිටින ඉරියව්වට සිත යොමු කර විනාඩි කිහිපකදී ආනාපානයේ දැනීමට පෙර කලින් පරයන්කේදී මා විස්තර කළ සෝදායි தත්ත්වය නිරීක්ෂණය විය. ඉන්පසු ටික වේලාවකින් සුරන් රැල්ල දැනෙන්නට පටන් ගත්තද ඒ නිරීක්ෂණය කර මද වේලාවක් නැකින් නැති වී ගියේ. මෙලෙස කීපවරක් සිදු වුණද ආනාපානයේ අතරතුරද සෝදායි තත්වයේද පවතින බව දැනුනි. තවද ආලෝක ශබ්ද කෘමයක කනේ දඟලන ආකාරයේ වේදනා වැනි දැනීම ඇතිව නැතිව ගියද බාධාවක් නැත. මෙලෙස විනාඩි 30ක් 45ක් පමණ සිටින්නට ඇත. පර්යංකයෙන් ඉවත්ව නැවත සක්මලට ගිය විට එම සෝදායි తত্ত্বය මුලින් ප්‍රකටවද ඉන්පසු කෙමෙන් තුනී වී නැති වී ගිය ආකාරයද නිරීක්ෂණය කළමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව පිළිබඳ ඔබ වහන්සේගේ උපදෙස් මෙත් සිතින් අයදිමි. තෙරුවන් සරණයි. මේක ඇත්තට මෙහෙම සුවිශේෂී ප්‍රශ්නයක් ඉදිරිපත් කළා නෑ. කෙසේ නමුත් අපි අර වැඩමුළුවේ ඉන්නේ පස්වෙනි දවස් 6 වෙනි දවස් වෙනකොට අර ආපු ගැම්ම නිසා ඉඳගෙන ඉඳගෙන ඉඳ බව බලන්නවක්වත් ආනාපානෙ බලන්නවක්වත් ආනාපානෙ ගවන් කිරීමක්වත් යන්නේ නැතුව ඉඳ ගන්නකොටම සාන්ති තත්වයක් එන්න පුළුවන් ඒක බහන වැඩමුළුවේ සාර්ථකත්වයක් ඒ කෙනාගේ සාර්ථකත්වයක් තැනට හුරු වීමක් කෝඩ ගති කෝළු ගති නැතිවීමක් ඉතින් එතකොට යාට තේරෙනවා ඉතින් යන්නේ නැත්තම් තමයි ආනාපානිය අල්ලගෙන සංසිතුලා මෙතෙන්ට යන්න ඕනේ නමුත් කෙලින් මෙතෙන්ට යනවනම් ආය ආනපනේ පහුරු ගන්න ඕනකමක් නැත්තේ නෑ. මේක කොච්චර වෙලා පාත් ගන්න පුළුවන්ද කියන එකයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉසිසලා මොදායිනට ගිය කෙනෙක් මොහොත බලන්න කියලා. දැන් බෙරළට ගිය කෙනා එයා දකින්නේ විචිත්තත්වයේ මේ රැළවිගඩි බින්දින එකේ. ඒ සිප්පි කටුවල වැල්ලේ. නමුත් එයා බැලුවේ නැතුනට සිටිජේ තියෙනවා. ඒ තමයි ගැඹුරුම තැන. ඒත් දෙවෙනි දවසේ යනකොට තුන්වෙනි දවසේ යනකොට අර සැරලි බින්දනකේ විචිත්‍රත්වය වැල්ලේ තියෙන විචිත්‍රත්වය සිප්පි කටවල තියෙන විචිත්‍රත්වය හරහා වරින් වර තේරෙන්න පුළුවන් රැල්ල බැලුවත් නොබැලුවත් සිටිදී තියෙනවා හැබැයි ඒකෙදී අරුමයක් නැහැ ඒ නිසා පහු වෙනකොට තියෙනවා වැරළට කී වැරළට කියනවා දෙකක් බලද හැකි සිටිදී බලන්නත් පුළුවන් රැළ බින්දනවා බලන්නත් පුළුවන් රැළ බින්දන තමයි ක්‍රියාකාරීත්වය වැඩි මොකද වතුර තුනී රැළ බින්දෙනවා. අරේ වතුර රැළ බින්දෙන්නේ නැහැ. හැබැයි ඒක තමයි ගැඹුර තියෙන්නේ. ඉතින් ඒක නිසා අහුවෙන්ද ගිහිල්ලා කිව්වොත් එimhe අනේ අද තමයි මම මේ මේ નિરක්ෂය දැක්කේ. සිටිජේ දැක්කේ. කවුරු හරි සිටිජයක් ගෙනත් දාලා තියෙනවා කියලා මෙතෙන්ද නෑ ඊයේ තිබුණා බලුවේ නෑ. දැන් භාවනා කරගෙන කරගෙන යනකොට අර මූලික කෘත්‍ය මොනවාක්වත් කරන්න ඕනේ නැහැ. ගිය ගාම හිත සාන්තිකර තත්ත්වයට එනවනම් ඒ ආපහු අරව පහුරු ගන්න නැතුව මේ ඇති වෙච්ච විවේකේ මේ ඇතිවෙච්ච පස්සද්ධිය කියලත් මේකට කියනවා. කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියලා බැලුවොත් ලොකු සාර්ථකත්වයක් තියෙනවා. මොකද ඉඳ ගන්නකොටම අපිට ලොකු වීරියක් තියෙනවා. භවනා කරලා කරලා කරලා සාන්ති ලැබනවට වැඩි ඉඳ ගන්නකොටම ලැබෙන සාන්තිය ලොකු වීරියක් කියන්නේ වැඩි වේලාවක් පවත්වන්න පුළුවන්. හැබැයි ඒක වෙන්නේ නිදිපතා භවනා කරන එකට විතරයි. එකම තැන එකම වෙලාවට දිගට භවනා කරනකොට තමයි වෙන්නේ. එහෙම නැත්නම් අපේ හිත අර පිටිය සකස් කරන්න කෝල ගති කෝඩු ගති සඳහා ගොඩාක් වෙලා යනවා. ඒක නිසා මේක හිත ඇවිස්සලා නම් ආනපානෙ හරහා යන්න. හිත ඇවිස්සලා නැත්නම් තැම්පත් නම් ආරම්භක තේසිය තැම්පත් නම් ඒකේ ඉඳලා මෙයන්ඩ ඒක මේ යෝගාවචරයේ අත්දැකීමෙන්ම ගන්න ඕන එකක් මම මේ බලන්නේ වචන වලින් මේක පුළුවන් හරියක් විස්තර කරන්න ඒ නිසා સમાપ્ત කරන්න ඉස්සලා තියෙන්නේ tempat තුනා නම් මට ආනාපානෙ පෙනුන්නේ මුලැමැදාග පෙනුන්නේ නැහැ කියලා කරදර වෙන්න එපා. හම්බෙච්ච විවේකය කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියලා විවේකයට අනුග්‍රහ කරන්න කියන එක තමයි කියන්නේ. තෙරුවන් සරණයි. පරයන්ක භාවනාව විනාඩි 40ක් පමණ සක්මණෙන් පසුව උදෑසන 5ට පරයන්ක භාවනාවේ යෙදෙන විට සිත සමාධිගත විය. වාඩි වීමට ප්‍රථම වාඩි වන ආකාරය මෙනෙහි කළ අතර වාඩි වූ මොහොතේම ආසනය ඒ ආසනයේ පටල් විය. පළමු විනාඩියේදීම උකුල් ඇටයට පහළ ප්‍රදේශය පාදාන්තය දක්වා පටවි ස්වභාවය මෙනෙහි කරූ අතර මාගේ සිත සෑම විටම මූල කර්මස්ථානයේ සිට පිටින් කර්මස්ථානයේ සිත පිටින් මෙය අධීක්ෂණය කරමින් සිටි සිටියේ විනාඩි 5කින් පමණ සිත ඉදිරියේ ගුරු ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ ස්වාමීන් තියෙන වරහන් තුන මුළු වැඩසටහනේදීම ගුරු ස්වාමීන් වහන්සේ මාදිස් බලා සිටින ආකාරය මෙනෙහි නැවත මා පරයන්කේ පටවි ස්වභාවය මෙනෙහි මෙම අවස්ථාවේ එම ස්වභාවය ඉඩට පහලින් පොළොව සමග එක්කන් ස්වභාවයක් එකම තලයක් දිස්සිය විනාඩි 35ක් තුළදී මා නැගිට සක්මනට පිවිසියේ සක්මන. මා සක්මන් කරන්නේ ලනුපැදුරේ වුවද මම සක්මන් කරන්නේ වැලි මළුවේද ලනුපැදුරේද යන්නවත් සිටීමට ප්‍රථම පළව පියවරේදීම සිත සමාධිගත විය. මා විසින් සක්මන කළ අතර ඈත වෙනදා මේ අද වෙනදා මෙන් නොව පුදුමාකාර පරීක්ෂාවකින් ඒ දෙස බලා සිටින ආකාරයක් සිදු විය. වෙනදා මෙන් ඔසවන්න සිතනවා ඔසවන්න යවන්න සිතනවා යවනවා, තබන්න සිතනවා, තබනවා යන කිසිත් මෙනෙහි නොවූ අතර දකුණු පාදයේ විරුමලකින් එසවූ අතර ශරීරයේ උකුල් ඇටයක් ඇටෙන් තල්ලු දකුණු පාදයේ ඇඟිලි ප්‍රදේශයේ ඉදිරි කොටස පමණ බිම තිබූ අතර ක්‍රමක්‍රමයෙන් වම් පාදයේ ඊටම ශක්තියකින් ශරීරයේ දරා සිටීමට බලා සිටු බවද දකුණු පාදයේ මාපුට ඇඟිල්ලද එසවූ පසු මුළු ශරීරයම වම් පාදයේ ඍජුව දරා සමබරව දරා සිටින ආකාරය දැනුනි. පාදයේ රැගෙන ගොස් දකුණු පාදයේ විලුඹ ප්‍රථමයෙන් බිමට පතිත වූ අතර දොඹකරයක ආකාරයෙන් විලුඹ විසින් පහළ තල්ලුකොට මුළු කකුලම පොළවේ පතිත විය. ඉන්පසු වම් පාදයේ ක්‍රියාත්මක වූ අතර එම ක්‍රියාවලියම සිදු විය. මේට පෙර සිතින් සිතමින් සක්මන් භාවනාව කරන විට කරන වේගයට වඩා මෙම ස්වයංක්‍රීය සක්මන දෙගුණක වේගයක් දරුයි. දැරිය. දැරුව අතර ක්‍රමයෙන් කකුල් වල ඇඟිලි යටද පොළොවේ තදවන ස්වභාවයේද උකුල් ඇටය දක්වාම අස්ති මෙයාකාරය කරන ආකාරයද මම බලා සිටියේ. සතිය පැවැත්වීම. දානශාලාවට සක්මණේ වැඩි අතර ආහාර බෙදා ගැනීමට ප්‍රථමව ආහාර වර්ග පිළිබඳ අවබෝධය ලබාගත් අතර බෙදාගත් ප්‍රමාණය කලින් තීරණය කළ අතර සතියෙන්ම ආහාර අනුභව කිරීමට වාඩි විය. සෑම විටම ආහාර ගන්නා විට සතියේ ඊතු ආහාර ගත් අතර ආහාර කටවල් දෙකක් අතර කාල පරතරයක් පැවතිනවා. සාමාන්‍යයෙන් මා ආහාර ගන්නා විට අන්තිම බට්ටය දක්වා ආහාර ගන්නා අතර අද උදෑසන මට ආහාර ගැනීමට ඇතියි සංඥාව ලැබුණ පසු අවසානයේට අතරගත් බත් පිළ අනුභව කොට ආහාර ගැනීම නතර කරන ලදී. ඒක වෙනසක්. ඔය කියන්නේ මෙහෙම දිගට වැඩ කරන යනකොට මේ වැඩමුළුව සාර්ථක නම් මුල් කාලේ කොච්චර වැරද්දුවත් කොච්චර මූලික උපදේ තේරුම් නැති වුණත් දිගට වැඩ කරන මිනිහා නිවන් දකලාමයි නතර වෙන්නේ. ඒක පිටවෙන කිසියම් සැකයක් නැහැ. අපිට ප්‍රශ්න තියෙන්නේ සාර්ථකුනේ නැත්නම් දිගට වැඩ කරන්නේ නැතිකමයි. අසාර්ථකුණා දිගට වැඩ කරනවා නම් භාවනා හරියනවා. නැත්නම් නිවන් දකිනවා. ඒ කවුරක්වත් විශ්වාස කරන්න ඉතින් හැම කෙනා බන්නවා සාර්ථක කරන්න මොකද එතකොට අඛණ්ඩව කරනවනේ මේ භාවනාවේ අවශ්‍ය කරන තියෙන අඛණ්ඩභාවය විතරයි හොඳ නරකවත් වෙනසක් නැහැ ගත්ත දේ හරි ගියත් දරදුනක් දිගට කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා මායя මෝහණයටපත් කරනවා මේ වෙනකොට ඉතින් අර හරිය නිසා සද්ධාාවක් අදිෂ්ඨාන ශක්තියක් චිත්ත ශක්තියක් වැඩෙන නිසා හොඳයි මෙහෙම නොවුනත් තාමත් මූලික උපදේශ තේරෙන්නේ නැති වුණත් තාමත් කමඨාන සුද්ධ කරන්න වාර්තා ලියන්න බැරි වුණත් දිගට වැඩ කරගෙන යන මනුස්සයට වඳින්න වටිනවා. ඉතින් මේ කෙනාට ඒක තියෙන්නේ. අවුරුත් වඳින්න නැති වුණත් මෙයා දිගට කරගෙන යනවා. මොකද යම් යම් ප්‍රමාණයකට Tamanට වැටහෙන නිසා ඒ නිසා මේ අපි ගත කරන මේ දවස් 7ක කාලය මුල් ටිකේදී නම් බැනුම්, ගෙරවුම්, දෙඩුම් ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් පහුවෙනකොට අනිවාර්යයෙන්ම බොහෝ දෙනා ඒකට පේ වෙලා සැදී පැහැදී හිටිනවා. ඉතින් ඒකට ඊට පස්සේ ඒ මතක තියාගන්න අර නිතිපතා කාලයේදීම නිසා. ඊට පස්සේ ජීවිතයෙන් වගපෙන්න මේ සඳහා මම නිතිපතා කාලෙන් වැඩ කරනවා. සතත අභ්‍යාසයෙන් වැඩ කරනවා කියන එක තේරෙනවනේ සත්පුරුෂෙක් කියනවා. මෙච්චර ලස්සන හදාගත්ත එක තියෙද්දි මට මේ වැඩේ නිසා අර වැඩේ නිසා මේක කරන්න බෑයි කියනවනම් මේ ලැබිච්ච සාන්තිය ගැන නොතකා ඉතින් ඒක අසත්පුරුෂ වැඩක් වෙනවා. ඒ නිසා මෙහෙම අදිෂ්ඨාන ශක්තිය ආපු එක්කනට වෙනදාට වැඩිය වගකීමක් ඇඟට එනවා ගණ්ඩ වෙනවා මේ ඇති කරගත්ත දේ රැක ගන්න. ඉතින් ඒක අපිට කොහොමඩක්වත් කරන්න බෑ අබුද්ධෝත්පාද කාලේ. අපිට කොහොමඩක්වත් කරන්න බෑ සෞඛ්‍යයක් නැතුව. කොහොමඩක්වත් කරන්න බෑ යම් ආර්ථිකයක් නැතුව. ඉතින් අපිට අවශ්‍ය බුද්ධෝත්පාද කාලේ සෞඛ්‍යයේ ආර්ථිකයේ යම් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා නම් ඉදිරි ටික සඳහා එහෙම නැත්නම් මේ නිතිපතා වැඩ කිරීම සඳහා අදිෂ්ඨාන පූර්වක කටයුතු කරන්න කියලා කියන්නේ. අවසර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආරම්භක අවස්ථාවේ සිට සිත විසිරෙන ස්වභාවය ඇතිවේ. නාස්පුඩු කෙලවරට ආස්වාස් ප්‍රාස්වාසය වටා ගැනීමට නොහැකි. නමුත් සක්මන් භාවනාව කරන විට ආරම්භයේ සිටම හොඳින් ස්පර්ශය දැනේ. ටික වේලාවකින් සිත තැම්පත් වේ. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පමණක් කිරීමට පෙළඹීමෙන් සතිය පවත්වා ගැනීමට ඉවහල් වේද? ඉතින් පරියංග බාහනදී නොවැටහිච්ච දේ වැරදිච්ච නැතුව වැටුනේ මොනවද කියන එක වාක්‍යයක් කියලා තිබ්බනම් ඔය ඔක්කොම ප්‍රශ්න වලට වැඩි මම ඒක අගය කරනවා. අරක හම්බුන්නේ මේක බැරි වුණා මේක නැති වුණා කියන එක ඊවනික වල්පල්ල හැලි විතරයි. මට පරියංගකදී උනේ මොකද්ද කියලා. වැටුනේ මොකද්ද කියලා කියන්නේ. ඔත්තකොට වල් තියෙද්දී සක්මන්ට වැඩි පරියංග භාවනා වෙලා තියෙන පරියංගකේදී නමුත් ඒ කෙනාට මොනවද ඕ අපේක්ෂා කරන්නේ. තියෙන දේව කියන්නේ අවතර ස්වාමීන් වහන්සේ මේ මට විසිරීලා යන ගතියක් විතරයි ස්වාමීන් වහන්සේ දැනෙන්නේ හිත තැම්පත් වීමක් නැති මමයි මේ දැන් අඳුනන්නේ. අපි පොරොන්දු වෙලා තියනවාද වැඩමුණු වෙදී හිත තැම්පත් කරලා දෙන්නම් කියලා. එහෙමනම් මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දන්නේ නැත්නම් අහන්න උපදේශ පන්තියේ පළවෙනි වාක්‍යය. උපදිස්මන්තියේ පළවෙනි වාක්‍යයේ තියෙන අපි මෙහෙම ගණුදෙනුවක් මෙතන නැහැ. ඊට විසිරණ විසින්න බව දැනගන්න. ඒක තමයි සතිය කියන්නේ. ඊට තැම්පත් වෙනවා තැම්පත් බව දැනගන්න. ඉතින් අද මේ ගෙදර යන්න ඉස්සලා දවසේ හරි ඔක්කත් මේක කියන්නේ නැතුව මේ සක්මන වැරදිලා පරියංග වැරදිලා තියෙන සක්මනෙන්වත් මට ගොඩ එන්න බැරිද කියලා අහනකොට මට පේනවා කොච්චර දේවල් කිව්වත් ඇහෙන්නේ නැති එකට ලෙබෙත් නැහනේ. එහෙමයි කොච්චර දේවල් කිව්වත් ඇහෙන්නේ තේරිච්ච දෙයක් විතරයි. පළවෙනිම වාක්‍යය කියන මේ මුළු වැඩමුළුවේම තියෙන්නේ අපිට සතිය පිහිටවන එක. ඒකට විසිරිච්ච හිතක් තියෙනවා විසිරිච්ච බව දන්නවා. ඒකට මම මෙහෙම ඇහුවොත් මම එදත් ඒ ප්‍රශ්නේ ඇහුවා. විසිරිච්ච හිතක් තියෙනකොට විසිරිච්ච හිතක් තියෙන බව දන්න සතියක් තැම්පත් වෙච්ච වෙලාවට තැම්පත් වෙච්ච බව දන්න සතියක් ගත්තාම වඩා හොඳ කොයි සතියද? පළවෙනි විසිරිච්ච හිතක් තියෙනවා විසිරිච්ච හිතක් බව දන්නවා. තැම්පත් හිතක් තියෙනවා තැම්පත් හිත බව දන්න. මේ දෙකෙන් වඩා හොඳ දැනීම කොයි එකද? විසිරිච්ච බව දන්න එකද තැම්පත් වෙච්ච බව දන්න එකද? විසිරිච්ච බව දැනීම. එහෙනම් මොකද්ද ඒක තමයි මටත් මාත් කියන්නම් ඒක තමයි. ඊගෙන කොච්චර පශ්චාත්තාපයලාද ලියලා තියෙන බණ්ඩ ඔය ලියුම ආය අරගෙන කියවන්නේ. කියවන්නේ මොකද්ද? අනේ විනාසයි. ඒ මොකද විසිරිච්ච ඉතලා විසිරිච්ච බව දැනගත්තා. අනේ ඒ නිසා මට පසදොරින් පිට වෙලා යන්න දෙන්න බැරිද? ඉස්සර දොරෙන් නම් බෑ. ධක්මන හරහව ෂේප් වෙලා යන්නේ. ඉතින් මේක තේරුම් ගත්තනම් මම හිතනවා මුළු වැඩමුළුවේම සාර්ථකත්වයක් තියෙනවා. මේ පළවෙනි වාක්‍ය මේ යන්නේ 112 වෙනි රිට්‍රීට් එක. තාමත් කාටවත් ඒක ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන වාක්‍ය හතරක් විතර ඕකේ හංගලා උපදේශපන්තියේ. ඒ ඔක්කොම ඉක්මවලා යන්නේ මොකද අර gederin ගෙනාව කුණු හරිපකට අහුම්කම් දෙන්නේ. එතෙන් කලේ පිරලා තියෙන්නේ කොච්චර වැක්කරුවත් ඇතුළට යන්නේ නැත කලේ මොණි නමල තියෙන්නේ. මේක වෙන්නේ නාකියන්ටයි නාකිච්චන්ටයි විතරනේ. පොඩියෙකුට දුන්නා නම් හරියටම වචනය අල්ලගෙන ඇයි ජාන්ති මෙහෙම කියන්නේ කියලා ඌ අහනවා මේ පච්මුට උගද ඇහෙනවා. අර කට්ටියට නෑ එනකොට මුට්ටි හලවගෙන ඉන්නේ අනිත් පැත්තේ. එහෙනම් ඒකේ වල්පල් වලින් පිරිලා මොනවද දැම්ම තුතුරෝ. ඉතින් මේක සංවිධානය කරන්නේ නාකි කට්ටිය නිසා මොන කරන්නේ? ඉතින් ඒකට නාගින්න නාගිය ඇදලා එන ගතියක් තියෙනවා. ඒතර මෝඩකමට මෝඩකම අදින ගතියකුත් තියෙනවා. ඉතින් මටත් වෙලා තියෙන්නේ බනින්න විදියක් නැහැ මාත් නාගි වෙකට ඉන්නේ. 60 පිරලා කියනකොට මටත් දැන් 60 පිරিলা. එනිසා මම නැවත කියනවා මේ බඩ බණපටියේ ඒ උපදෙස් දීලා නෙවෙයි ඒක සිද්ධ වෙන වැඩක්. මූලික උපදේශ පන්තිය බණපටියත් එක රෙකෝඩ් කරලා දෙනෝනේ. අන්න ඒකට අහුම්කම් දෙන්න මේ මම කිව්වට පස්සේ අහුම්කම් දෙන්න මේ ඔය විශේෂ බව තිරන විශේෂ බව ප්‍රකාශ කරන පශ්චාත්තාප වෙලා නෙවෙයි. ආත්ම කීනපත වෙලත් වෙලා නෙවෙයි. මට හොඳටම පරියන්කින්දදී විශේෂ බව තේරෙන මට එහෙම චිත්තක්ෂණ මෙච්චරක් ඉන්න පුළුවන් කියලා කියන්න පුළුවන් නම් හොඳ බොහොම නිවනට කිට්ටුයි. අපි මෙහෙම කිසිම තැනක හිත තැම්පත් වීමක ගිවිසුමක් නැහැ. ඒක අපි අපේ කොන්ත්‍රාත් එකේ අයිති කොන්දේසියක් නෙවෙයි. අපේ කොන්දේසියේ තියෙන ඊටේ தත්ත්වය මොකද්ද? ඒක දන්නවනම් දන්න බව විස්තර කරන්න නිසකව විස්තර කරන්න. ආඩම්බරයෙන් විස්තර කරන්න කියන එකයි කියන්නේ. ඒ නිසා සක්මන හොඳයි මම පිළිගන්නවා. එහෙනම් සක්මන හොඳයි, පරියන්කය හොඳයි. මේ කරුණා කළර හොඳ කැලේ පැත්තක දාලා හොඳ කැලේ පැත්තක දාලා හොඳට බැඳෙන්න එපා. වඩා හොඳ තිබියදී හොඳේ බැඳෙන්න එපා. ඒක තමයි අපේ භාවනාවේ බාධාව. වඩා හොඳ එක තමයි මේ විසිරිච්ච බව දැන දැන භාවනා කරන එක. මට තාම සාධාරණ සැකයක් තියෙනවා මම මේ කියන එක තේරෙනවද කියලා. තේරෙනවා කියලා හිතනවද? ද කියන්න බෑන තීරච්ච ටික මට ඒතකොට ආයෙ බෑ නැහැ. කටේ පිළිම හොඳයි කියන එකයි බොහන්තගේ. ඔව් ආයෙත් කියන්නේ මොකද්ද තීරණය කියලා? විසිරිච්ච බව දැනීම දැනුම දැනගත්ත එක හොඳයි කියන එකයි අදහස. ඔව් ඒක කියුව එකත් හොඳයි. නමුත් ඒක පශ්චාත්තාප මනසෙන් කියන්නේ ආඩම්බරයෙන් කියන්නේ. යථාර්ථයනේ කාටවත් බොරු කරන්න බැරි එකක් නේ. ඒක නිසා අනේ පස්ස දොරින් පිට වෙන්න මට දෙන්න කියන්න යන්න එපා. මේ දොරෙම අපි පිට වෙලා යන් ඉස්සරහට. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමි වහන්සේ. පෙර දිනේදී අපහදලි වූ ප්‍රශ්නයයි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී ටික වේලාවක් සක්මන් කරද්දී දෙපා පැටලී සිත සමාධිගත වේ. මෙය කය රූකඩයක්සේ දැනේ. පෙනෙන සියල්ලත රූකටසේ සේපෙන. සක්මන අවසන් කොට සමාධිගත සිතින්ම පර්යංක භාවනාවට අසුන් ගතිමි. පර්යංක භාවනාව ආනාපාන සති. ආනාපාන සති භාවනාව ආරම්භ කොට ටික වේලාවකදී වරන්තුරු තින ස්වාමීන් වහන්සේ ආනාපානයේ දැනෙමින් පවතිද්දීම හිඳිමින් සිටින අසුන සමග කය ඉහළට ඇදී ගිය අතර ආස්තලයේ බොහෝ දුරකට ගොස් ඉතා පාළු කිසිවක් නැති ආලෝකමත් ප්‍රදේශයකට ඇදී ගියේ. මෙම පාළුප දෙසේ බොහෝ දුර ගොස් අසුනක් සමග කයද නොදෙනී ගියේ. මේ ගැන ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. අන්තිම වාක්‍ය දෙක අය කියන්නේ අසුරක් සමග මෙම පාළුප දෙසේ බොහෝ දුර ගොස් අසුනත් සමග කයද නොදෙනී ගියේය. අසුනත් ඉඳගෙන ඉන්න එකත් එක්ක. ඒ කියන්නේ ඒකට ප්‍රශ්න තියෙන්නේ ගෙදර ගෙනියන්නේ මොකද්ද කියන එක. ගෙනාව සැට් එක නැහැ නේද? බරපතල ප්‍රශ්නයක්. ඉතින් නැගිටලා බලනකොට සෙට් එකම තිබුණාද කියන එක ලියලා නැහැ නේ. ප්‍රශ්න තියෙනවා නැති වෙච්ච ලා විතරයි. ඒ කියන්නේ කොච්චර කැමතිද මේ දුක් ගොඩට? කොච්චර කැමතිද මේ ආතතියට? කොච්චර කැමතිද මේ අසහනයට? ඒක කොහොමද කියලා බුදුහම දක්ෂකමට නැති වෙච්ච හන්ද ඒක තමයි බරපතලම ප්‍රශ්නේ. මේ දුක් දෙන ශරීරේ දැන් නැහැ. පව් කියලා හිතෙනවා. නිසරණට ඇවිල්ලා එතකොට ඉතින් මහා අන්තිම කෙලවිල්ලක් නේ කියලා වෙලාදී නාසමා හැන්දිගේ ඇවිලාම ගිහිල්ලා මට පුදුම සතුටක් තියෙනවා එමෙ එනකොට මට කනගාටු ආපහු සැට් එක හම්බුෙච්ච එක නැගිටට පස්සේ ඒ සැට් එක තිබුණ නැත්නම් ප්‍රශ්න ලියන්න කෙනෙක් නැහැනේ ඒ ප්‍රශ්නයක් එන්නේත් නැහැ ඒ සුනාමිට ගියාලු ගමත් කියලා ග්‍රාම සේවකත් කියලා මරණ වීන පොතක් නැතිලු ඉතින් ප්‍රශ්නයක් නැහැ ග්‍රාම සේවකේ හිටියොත් නේ මරණ ලියන්න වෙන්නේ මෙච්චර ගාණක් බරනවා. දන්නේ නැති දැන් ගමත් ගිහිලා ග්‍රාම සේවකත් ගිහිලා ඔෆිස් එකත් ගිහිලා පොතත් ගිහිලා මොකද්ද ප්‍රශ්නේ? හම්බදොර ගත්තේ. අපේ නෑදෑයෝගෙත් ගෙදර පිටිම ගිහිල්ලා. ඉතින් ඒක නහනකොට ගම මෙන්න මේ ගමම ගිහිල්ලා ග්‍රාම සේවකත් ගිහිල්ලා පොතත් ගිහිල්ලා ඊට පස්සේ කිසිම වාර්තාගත වෙන්න දෙයක් නැහැ. බලන්න අපි අපේ මේ දුක් දෙන ශරීරය නැති වුණාට පස්සේ කොච්චර ප්‍රශ්න ඇති කරගන්නවද කියලා. ඒකයි කියන්නේ මේ අරූපේ නැති වෙච්චාම එක්ක එක ප්‍රශ්නයක් කරගන්න නැත්නම් ඒකට බැඳෙනවා. අරූපෙට එක්ක පුදුමාකාර බයක් ඇති වෙනවා. අය යද්දී නෙමෙයි ඔක්කොම සම්බතරීමෙම ගිහිල්ලානේ. එහෙම නැත්නම් කියනවා අනේ සාන්ත නැවත ඔතෙන්ද යන හැටි පාර කියලා දෙන්නකෝ. ඔය දෙක අතර තමයි යෝගාවචරය ඉන්නේ. එක පුදුම බයක්, භීතිකාවක්, එහෙම නැත්නම් විනාශයක්. ඒකට කියන උච්ඡේදවාද, නාස්තිකවාද කියලා. නිසා බුද්ධ ඥානයේ පැහැදිලිවම චෝදනා කර බමුණු ඇවිල්ලා ඔබතුමා උගන්වන්නේ මේ භාවනා ක්‍රමේ නාස්තිකයි. තියෙනදී ඔක්කොම නැති කරනවා. උච්ඡේදවාදී ඉවර කරනවා. කී අරස රසය. විඥාන භාවනා කරන අයට ඒක වෙනවා. එහෙම නැත්නම් කියනවා එදා ගියා දැන් ආයෙ යන්නේ කොහොමද කියලා. ඒකත් බරපතල ප්‍රශ්නයක්. කොහොමද ඉතින් අර වැඩමුළු සංවිධානය කරපේකනට සන්තෝෂයක් වෙන්න පුළුවන් වැඩමුළුව සාර්ථකයි කියලා. නැත්නම් ලකුණක්වත් නැහැ නේ යකා ගියා කියලා. නිසා අනිත් දවසේ බලන්න මම දන්නේ මං කියන දේ තේරෙන්න නැවතත් ඉතින් යන්න තියෙන ක්‍රමය මිසක් මේ මොකද උනේ කියලා අහන එක තමන්ගේ අත්දැකීමන කරන නිග්‍රහයක් භාවනාට කරන නිග්‍රහයක් මේක තමයි අපිට සහගහලා තියෙන්නේ. ඇසිය යුතු ප්‍රශ්නේ නම් අපි නැවතත් මේ තියෙන කෙලෙස් අඩු තත්ත්වයට ප්‍රතිපදා විදිහට යන තත්ත්වයට යන්නේ කොහොමද කියලා. ඒක අහන්න දෙන්නේ නැහැ. මේක බයක් ඇති කරලා දෙනවා, චකිතයක් ඇති කරලා දීලා. ඉතින් ඊට පස්සේ ඒ කෙනාට ඒක බීතිකාවක් බවට පත් වෙනවා. ගිහිල්ලා කියනවා බැරි වෙලා නිස්සන්වන්නේ පැත්තට නම් යන්න එපා. භාවනා කරන තියා දාහනකටවත් යන්න එපා. ගියොත් ඒ පැත්තට ගියාම මෙන්න මෙහෙම නිකන් බ්ලැක් හෝල් එකක් තියෙනවා. ඇද ගන්නවා, හක් ගන්නවා මොනවත් නැති වෙනවා. බ්ලැක් හෝල් එකක් අනේ දරුවෙක්වත් ඒ පැත්තට නම් යොදන්න එපයි කියලා ඉතින්. ඔයගොල්ලෝ එපයි කිව්වට කට්ටිය එනවා අපි බය නැහැ. නිසා මගේ ඉල්ලීමක් තියෙනවා මේක හොඳයි කියලා හරි බාර අරගෙන නැවත නැවත මෙතෙන් යන්න හදන්න ඔය කියන එක නෙවෙයි දිල්ලා තියෙන බුදුහාමුදුරු ධර්මයේ දිනලා තියෙන අනි කරුණාකල මේකට අනුග්‍රහ කරන්න මේකට උණු වතුරක් කරන්න එපා මූණට කෙල ගහන්න එපා මේ නොසලකා ඉන්න එපා අනදර කරන්න එපා මේක නැවත නැවත යන්න පුළුවන් ක්‍රම හොයන්න කියලා කියතයි ලිඛිත ප්‍රශ්න පොවනසම හොඳයි අපි විනාඩි 40ක විතර කාලයක් කරන් තියෙනවා ලිඛිත ප්‍රශ්න වලට ඒ ප්‍රශ්න වල දෝෂයක් නැහැ. ඉදිරිපත් කරන ඒව හරි. ඒකට මම සංවිධානයේට ස්තුතිවන්ත වෙනවා. දිගටත් මේ ක්‍රමෙම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වෙන කවුරු හරි ඉන්නවා නම් අපේ ඉතුරුලා තියෙන විනාඩි 15 ඇතුළත මේ මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරන්නයි කියලා කියනවා නැත්නම් අපි යනවා සක්මන් භාවනාවට. අවසරයි ස්වාමීන් වහන්සේ. මම භාවනා කරන අවස්ථාවේදී අවට පිරිසුදු කරලා වාඩි වෙලාම විනාඩි 10කට පසුව මගේ කය සෙලවෙන්න ගන්නවා. ඊට පස්සේ මම නවත්ත ගන්න වාගේ උත්සාහ කරනකොට ඉහළට යන්න ගිහින් හරහාට වාගේ පැද්දෙන්න වාගේ පටන් ගන්නවා. ඊට පස්සේ මම එතෙන් මම එහෙම පැයක් විතර ඉන්නවා ඒ කය සෙලවෙන්න තැන. එතනම හිත තියාගෙන. ඉතින් එතනින් පස්සේ අපි මොකද්ද කරන්න ඕනන්නේ කියලා. කියා දෙන්න නම් ඒක කය හෙල්ලෙනවා කියන එක නිත්‍ය ලක්ෂණයක්ද අනිත්‍ය අනිත්‍ය භාවය පෙන්න එකක්ද නැත්නම් අනිත්‍ය ලක්ෂණයක්ද දෙකෙන් මොකක් කියලාද හිතෙන්නේ මම ඒ අවස්ථාවේදී සමහරක් වෙලාවට ගොඩක් ඉහළට වැඩෙන වැඩෙන යන වෙලාවේදී මම අනිත්‍ය මෙනෙහි කරනවා අනිත්‍ය මෙනෙහි කරනවා කියන එක නෙමෙයි අනිත්‍ය කියලා හිතන ඒත් ඕනේ දැන් මේ සිද්ධ වෙනවනේ ඒකට ආය ලේබල් ගලවන්න ඕනේ නැහැ මේ භාවනා කරනකොට කය නිශ්චලව තියෙන එකයි භාවනා කරන හිත කම්පල වෙන එකයි දෙකේ අනිත්‍ය ලක්ෂණය හුවා දක්වන්නේ කොයි වෙලාවද වැඩි භාවනා කරගෙන යන්නේ යනකොට නිශ්චල වුණොත්ද අනිත්‍ය ලක්ෂණය වැඩි ප්‍රකට නැත්නම් කය හෙල්ලෙන වෙලාවද අනිත්‍ය ලක්ෂණය වඩා ප්‍රකට කයද සෙලවෙන වෙලාව අවස්ථාව ඒකට අනිත්‍ය ලක්ෂණය දැකන අදහසින් නෙවෙයිද භාවනා කරන්නේ අනිත්‍ය ඒ මොකද්ද ප්‍රශ්නේ දැන් තියෙන්නේ එතෙන්ින් ඒ වැඩිම නතර කරගන්න නේ එහෙම නැත්නම් එහෙම ලක්ෂණේ වැටෙනවා වැඩි කියන එකයි ප්‍රශ්නේ දැන් තියෙන්නේ. එතන මේ වැඩිම මම එහෙමම වැඩෙන්ට ඉඩාරින්ද එහෙම නැත්නම් නෑ නෑ මං අහන්නේ අපි දන්නවා කයක් භවනා කරනකොට මෙහෙම නිශ්චලව තියෙනවා. ඒකයි කය භවනකට හෙල්ලෙනවා. මේ දෙකෙන් වඩා අනිත්‍යතාවය. පේන්නේ හෙල්ලෙන කයනේ. ඉතින් අපි දැන් භවනා කරන්නේ අනිත්‍ය සංඥාව වඩන්න නම් දැන් ප්‍රශ්නේ වර්ණගන්නේ කොහොමද? මොකද්ද ප්‍රශ්නේ? මේ පේන අනිත්‍ය ලක්ෂණ නතර කළ දෙන්න කියනවාද? එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ එතන මේ අනිත්‍ය දකින්න එකද හොඳ නැත එතන ඒ වැඩිම වැඩිම වැඩෙන එක නතර කර ඒක තමයි මම අහන ප්‍රශ්නේ තමයි අහන්නේ. අනිත්‍ය වැඩෙන එකද හොඳ නැත්නම් ඔය වැඩෙන එකට පොරලක් දාන එකද හොඳ? එහෙම නෑ. මොකක් කියලා දෙයිතන්නේ? තේරෙන්නේ නැත්නේ ස්වාමීන් වහන්සේ. ඒක නිසා අනිත්‍ය සංඥා වැඩෙනවා නම් ඔయిత වැඩිය ලොකු දෙයක් වුණත් කරවනින්ද. ඒව නැත්තම් අපිට ඕනෙ මිලාගම නැතර කරන්න පුළුවන් සංසාරේ පුරාට කෙලියෝක තමයි අපි. මෙච්චර ලස්සන ධාතු ගුණ පේනකොට අපි ඒකට මොනවා හරි දාලා මේක නිශ්චය කරලා දෙනවා. ඒක තමයි ඔය වෛද්‍ය සාත්‍රයෙන් කරන්නේ මානසික විද්‍යාවෙන් කරන ඔක්කොම මේ හෙල්ලෙන දේවල් නතර කරලා දෙන්නම් කියලා කියනවා. ඒකලිය වෙලා අපි භාවනා කරනකොටත් භාවනාදී මේ අනිත්‍ය ලක්ෂණ මෙච්චර පෙනීගෙන ඉන්නුන අනේ පොඩ්ඩක් පමා වෙලා පෙන්වන්න බැරිද ටිකක් පෙන්වන්න බැරිද පොඩ්ඩක් නතර කරන්න බැරිද කියලා ඒකල කියන වැටෙන්නේ නැහැ නේ භාවනා දියුණු වෙන්නේ නැහැ නේ කියලා අනිත් පැත්තෙන් කියනවා මේ මොකක්වත් නෙවෙයි කායට තියෙන ආසාව සහ ජීවිතේ තියෙන ආසාව ඒ නිසා ඉඳ ගන්නකොට මගේ කයත් මගේ ජීවිතයත් ජීවිතවත් වෙන පූජා වේවා කියලා දෙන්න දීලි වෙල දැන් නලියන වෙලාව කියන්නේ ඔන්න අනිත්‍ය ලක්ෂණය ආවා තම්බන කන්නේ ධම්මන කපම් බැදගෙන කන්නේ බැදගෙන කපම් මේක පුදලා තියෙන්නේ ඕනේ නම් ගිහිල්ලා ලොක්කයින් ඉල්ලගනින් කියන්නේ. ලොක්කට නේ දීලා තියෙන්නේ. ඊ අධිෂ්ඨාන ශක්තිය ගත කරන පොඩි ගැම්මක් තියෙනවා. ඒ නිසා ඒක නා මතක තියාගන්න මේ භාවනාවේ ඒ තරම්ම ප්‍රකටයි. දවස් හතක් කරන්න ඕනේ නැහැ. නමුත් අපි මේකට කැමති නැහැ. භාවනා වැඩෙනවට කැමති නැහැ. අපි নানা ප්‍රවිධියට নানা ක්‍රමවලට මේ වැඩෙන භාවනා නතර කරලා වෙන මොනවද ඉල්ලනවා. මේ පේන අනිත්‍යතාවය දකින්නේ වෙන මොනවද ඉල්ලන මේ දැකෙන දුක වැටහෙන දුක අයින් කරලා දුක්ඛ සත්‍ය ඉල්ලනවා වාද කරලා මේ කඩන්න ඕනක බණ අහලා කඩන්න බෑ භවනා කරලා කඩන්න බෑ ප්‍රශ්න කරලා මම මේ කාර කෙනෙකුට ගහනවා නෙවෙයි තමම තේරුම් ගන්න ඕනේ මෙච්චර ලස්සන බුද්ධජානනාථගේ ප්‍රතිපදා වැඩ කරද්දී අනිත්‍යතාවය පෙනෙද්දී කාය ආසාව සහ ජීවිත ආසාව නිසා අපි කොච්චර සැක කරනවද කොච්චර මේක බයක් ඇති කරගන්නවද? ඒ බය සහ සැක නිසා අපේ ගමන අපි වළක්ව ගන්නවා. කිසිම කෙනෙක් වළක්වන්නේ නැහැ. තමමයි වළක්ව ගන්න. ඒක ප්‍රශ්න අහනකොට ඔය කැඩලා ගියොත් ඊට පස්සේ දවසේ බය නැතුව ධම්මන කන්නේ ධම්මන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා වල කොබෙයියා කියලා දීලා එකයි තියෙන්නේ. වැටුණා කියලා හිතනවා. එහෙමයි. ආ කියමු බලන්න මොනද වැටුනේ කියලා. වහන්සේගේ මේ කය ඕන දෙයක් වෙනකම් ඉඩ දීලා බලාගෙන ඉන්න. ඕන ඔය බම්බුව ගන්න කියන එක මට ඕන බම්බුව ගන්න. ඔය මැරලා ඉන්නත් අපි ඊටට හරිය බලා ගන්න. අපි ආයතනේ වගේ කියනවා ඔතන මැරලා පෙන දාගෙන තෙම දාගෙන මැරලා ඉන්න මොකක් අබ්බා වෙන්නවා. අපි ඒක හැම වෙලාවෙම පිළිමි තුන් හතර දෙනෙක් ගන්නවා රිට්‍රීට් එකට. අද මිනිස්සුන් ද කවන්න කරන්න උනොත් එහෙම බය වෙන්න එපා. අවසරයි ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා දැන්. ගරුතර ස්වාමීන් වහන්සේ මම භාවනාවට වාඩි වී සිටින හැම මොහොතකම මම දැන් මෙතන මම දැන් මෙතන කියා හිතන හැම මොහොතකම වාගේ මනසට දැනෙනවා උස් පහත් වීමක් වගේ දැනෙනවා. ආනාපාන සති භාවනාවේ වාඩි වූ විටද උස්ම ඉහළ පහළ යන ගමම්ම මනසට උස් පහත් වීමක් දැනෙනවා. භාවනාව කිසිදු අපහසුතාවක් නොමැතිව සිදු වෙනවා. සක්මන් භාවනාව කරගෙන යද්දී পায় ඔසවන විට තේජෝ කියාද, යවන විට වායෝ කියාද, තබන විට පඨවි ධාතුව කියාද මට වැටහෙනවා. මම දෙවිදිහකට සක්මන් කරනවා. ධනයිසේ වේදනාවක් ඇති විට මස්පිඩු තදවීමක් කියාද සිතමින් වේදනාව ඇති වෙනකම්ම භාවනා කරනවා. වේදනාව අන්න වෙනකම් ඇති වෙනකම් නැති වෙනකම් පැහැදිලි නැහැ ස්වාමීන් වහන්සේක. ඒත් කාරණේ ඒකට කමක් නැද්ද? ගරු ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා. වේදනාවක් නැති වෙනකම් භාවනා කරලා වේදනාවක් නැති වුණාට කමක් නැද්ද කියලා. මට නම් ගානක් නැහැ. වේදනාවක් තිබුණත් ගානක් නැහැ කියන මනසට මට නැති වුණා කිව්වම ගානක් තියෙනවා. මේක නෙමෙයි පළවෙනි වාක්‍යය ආයි කියවන්න බෑ. ඔබ ජෝක් එක කියලා දෙන්න මම ප්‍රශ්නේ. මම භාවනාවට වාඩි වී සිටින සෑම මොහොතකම මට කියන්න භාවනා වාඩි වාඩිලා ඉන්න වෙලාවේ දැන් භාවනා නොකරන වෙලාවක් තියෙනවද කියලා? කමන්නේ වාක්‍ය කියන්නකෝ ඒතකොට තියෙන්නේ. මම භාවනාවට වාඩි සිටින සෑම මොහොතකම මම දැන් මෙතන මම දැන් මෙතන කියා හිතන හැම මොහොතකම වාගේ මනසට දැනෙනවා උස් පහත් වීමක් වාගේ. ඉතින් ඒක නිසා ඕක මුළු දවසෙම කරන්න බැරි මොකද්ද බාධාව කියලා අහන්නේ. ඉඳගත්තාම විතරද මම දැන් මෙතන. නැත්නම් හිටගෙන ඉන්න කොටයි යන කොටයි එන කොටයි කන කොටයි බොන කොටයි. ඒතර පළවෙනි වාක්‍යෙම තේරෙනවා මේ භාවනා කරන වෙලාව කියලා වෙනම වෙලාවක් තියෙනවා භාවනා නොකරන වෙලාවක් තියෙන වෙනම වෙලාවක් තියෙනවා අපි නිකමට මෙහෙම හිතමු ජෝක් එක විතරයි තියෙන්නේ යම් කිසි කෙනෙක් මේ ආනාපාන සති භාවනා කරන වෙලාව මේකයි අනික් කියලා ආනාපාන සති භාවනා කරන්නේ නැතුව කියලා ආනාපානෙම නතර කරුවොත් කොහොම හිටියේද එහෙම නතර වෙනවද මම ආනාපාන සතිය කරන වෙලාවේ ආනාපාන තියෙන බව මම දැන් හොඳටම දන්නවා දිගට තියෙනවා gediයට තියෙනවා උඩට තියෙනවා යට ගන්න. ඒක නැකරම වෙලාවේ සතිය නොපීටියට ආනාපානේ නතර වෙලාද නැහැ. ඒ නිසා මේ භාවනා කරන වෙලාව කියලා ගන්න එපා. ඉඳගෙන ඉන්න වෙලාව කියලා ගන්න එපා. මම දැන් මෙතන කියලා මෙනෙහි කරන වෙලාව කියලා ගන්න එපා. මනුස්ස මුළු ආත්මෙම පුළුවන් තරම් අවදියෙන් ගත කරන්න. උන් ඉස්සන්න වනේ කොට්ටේ උඩ වාඩි වෙලා ඉන්න වෙලාව සක්මන් භාවනා කරන වෙලාව, පරියංක වෙලාව, භාවනා වැඩමුළු වෙලාව නෙවෙයි, gedara ගියත් බලන්න මම දැන් මෙතන දැනගන්න බැරි කියන චිත්තක්ෂණයක් මුළු සංසාරේ කොහොමකක් තියෙනද කියලා. කාටරි හිතෙනවද මේ ගෙදර ගිහිල්ලා මම බබාට බඩ එළියන්නේ නැති නිසා මට මම දැන් මෙතන කරන්න බෑ කියලා එකක් තියෙනවද? නැත්නම් මහත්තයා මම වෙන ගෑණියෙක් කියන්නේ නිසා මට දැන් මම මෙතන කරන්න බෑ කියලා එකක් තියෙනවද? මම හිතන මේ වගේ වෙලාවට අනික වෙලාවට වැඩිය පුළුවන් මම දැන් මෙතන කියලා දාගෙන ඒ නිසා කරුණාකර මේ භාවනා කරන වෙලාව කියලා කුණු හරපැක් කියන්න එපා මුළු මනුෂ්‍ය ජීවිතේම භාවනාව කරගන්න එහෙම කරනකොට අපිට ක්‍රමසා විදි තියෙනවා එතකොට තේරෙනවා අපි මේ පටන් ගන්නකොට නිසන් වන්ට ඇවිල්ලා විවේක විවේකදී ළඟ පටන් ගත්තට හැම තැනටම මේ කියනවා දවස පුරාම කරන තියෙන හැම දෙයකම යන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි ඒක සඳහා වෙනම මේ වෙලා සුදු ඇඳගෙන සිල් අරගෙන ඒ වෙන්න ඕන කමක් නැහැ. මනුස්ස ජීවිතය කියන්නේ අරහත්යක්. නිවනක්. ඒක දන්නේ නැත්නම් මොනව කරන්නේ? ඒකයි සාක්ෂාත් කරන්න ඕන කියලා කිව්වොත් මොන්නම කෙනෙක්වත් අපිට කියන්න බෑ කියන්නේ කරන්න බෑ ඔබට මම මේ මම දැන් මෙතන කියන එකට එන්න දෙන්නේ නැහැ නැත්නම් ඔබ දැන් මම මේ මම දැන් මෙතන කියන එක මම අයින් කරලා දානවා කියලා කාටවත් කරන්න බෑ ඒ නිසා ඉඳගෙන ඉන්න වෙලාවක මම දැන් මෙනේ කියලා මෙනේ කරන වෙලාව කියලා විතර සීමා කරන්නේ නැතුව ඒක විහිළුවක් වඩපත් කරන්නේ නැතු බලන්න උදේ ඇස්තරප වෙලාව ඉඳලා හැන්දරවිට නිින්දට වැටෙනකම්ම තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මේතං විහාරං ඉදමාව. ඡා දවස පුරාම දැන් අපි වැඩමුළු ඉවර කරන්න හදන වෙලාවක් තියෙන. තව ඒ අදිෂ්ඨානය ගත්තොත් ඒ අර විදිහේ අනවශ්‍ය වචන ව්‍යාකරණ රචන අවශ්‍ය වෙන්නේ හැම වෙලාවෙම. යම් විදිහකට දවස පුරා හෝ ජීවිතේ පුරා හෝ එහෙම යන්න බැරි තැනක් ආවොත් විතරක් මම ඉතාලම කරනවා ඉල්ලා තිනවා මටත් කියන්න මට ආසයි දැනගන්න. මම දැන් මෙතන කියන එක දැන ගැනීමට කැමති කෙනාට ඒක වලක් වැලක්කෙන තැනක් තියෙනවා කියලා මේ සභාවේ ඉන්නවද කවුරු හරි මේ වගේ දෙයක් ඉදිරිපත් කරන්න කැමති මට මෙන්න මේ වෙලාවේදී නම් මට මම දැන් මෙතන ඉන්න බව දැනගන්න බෑ කියලා. මේක තමයි වැඩමුළු අපේ තේමාව වෙන්න ඕනේ. ඉරියව මාරුණාට, අරමුණු මාරුණාට, ස්ථාන මාරුණාට, කාලය ගෙවුණාට එලඹ සිටීම හොඳ කද්දාකත් අපින් ඈතට යන්නේ. ඒක අමතක කෙරුවොත් සංසාරයක් දුකින් නිටවේ කර්මේ කඹරනවා. ඒක මතක තියාගෙන තාක්කල් ඔක තමයි නිවන කියන්නේ. එපමණ සමාස. දැන් නම් හරි වෙලාව. එචාපෙ මෙතන පැයක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. සක්මන සඳහා රසවි තුනට එකතු වෙනා පරියන්ක භාවනාවට සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි